ශ්‍රද්ධාවන්ත පින්තුනේ හැමදෙනාම ටික වෙලාවක් දහම් කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. පහුගිය සතිවල අපේ සාකච්ඡා කළේ දිරණානන්ද සූත්‍රයේහි දැක්වෙන දස සංඥාවන් එකින් එක පැහැදිලි කරමින් ඒ දස සංඥා අතරින් අපි සංඥා හතක් පැහැදිලි කරන්නට යෙදුණා. අද දවසේ අටවෙනි සහ නවවෙනි සංඥාවන් දෙක වෙනතුන්ට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අටවෙනි සංඥාව හැටියට බුදුරජාණන් වහන්සේ හිදි දේශනා කරන්නේ සබ්බ ලෝකේ අනභිරත සංඥා. මේ සියලු ලෝකය පිළිබඳව එහෙම නැත්නම් සියලුම සංස්කාර ධර්මයන් පිළිබඳව අනභිරත සංඥාව දියුණු කරගන්නේ කොහොමද කියන බව. ඒකට අනභිරත කියන වචනය සැකසීලා තියෙන්නේ අභිරත එහෙම නැත්නම් අභිරති කියන වචනයට ප්‍රතිවිරුද්ධ වචනය තමයි අනභිරති කියලා කියන්නේ. රති කියලා කියනවා ඇලීමට. අභිරති කියලා කියනවා වඩාත් විශේෂයෙන් යමක් කෙරෙහි ඇලෙන බැඳෙන ගතියට. එතකොට අනභිරති කියලා කියන්නේ යමක් පිළිබඳව නොයල්මක් ඇති කරගන්නට පුළුවන් නම් එය හඳුන්වනවා අනභිරතියයි කියලා. එතකොට මේ දේශනා පෙළෙහි අපි මුලදිත් පැහැදිලි කරන්නට යෙදුනා ලෝකය පිළිබඳව අපට එක්තරා නුරුස්නා ගතියක් අප්‍රසාදයක් ඇති කර ගැනීම පිළිබඳව නෙවෙයි මෙතන කතා කරන්නේ ලෝකයේහි ධර්මතාවයන්ගේ ස්වභාවය નિවරදිව තේරුම් අරගෙන ඒවා පිළිබඳව ඇති කරගන්නා નિවරදි ධර්ම සංඥාවන් පිළිබඳවයි මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය පිළිබඳව નિවරදිව වටහා නොගැනීම නිසා එක් එක් කාරණා පිළිබඳව අපට ඇලීම බැඳීම ඇති වෙනවා. දැන් සමහර කෙනෙකුට ඇලීම් බැඳීම් ඇති වෙන කාරණා පිළිබඳව තවත් කෙනෙකුට ඒ තරම් ඇල්මක් බැඳීමක් ඇති නොවෙන්නට පුළුවන්. නමුත් ඒ අය ඇලෙන බැඳෙන කාරණා වෙන පැත්තක තියෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සමහර කෙනෙක් මුදල් කෙරෙහි දැඩිසේ තෘෂ්ණාවෙන් ඇලෙනවා, බැඳෙනවා. ඒ නිසා හැම විටම මුදල් එක්කස් කරන්නට නමුත් Taman අනුභව කරන්නෙත් නැතිව අනිත් අයට දෙන්නෙත් නැතිව බොහොම මසුරුකමින් ඒවා ඒක රාශී කරන්නට වෑයම් කරනවා මුදල පිළිබඳව ප්‍රශ්නාව ඇලීම බැඳීම අධිකව තියෙන තැනත්තා. ඒකට එදඟු කෙනෙක් දකිනකොට තව කෙනෙක් හිතන්න පුළුවන් අනේ අපිට නම් එහෙම මුදල් පිළිබඳව ඇලීමක් නැහැ ජීවත් වෙන්න ඕන නිසා අවශ්‍යතාවය නිසා අපි මුදල් හරිහම්බ කරනවා විනා ඒ විදිහෙන් තෘෂ්ණාවෙන් බදාගෙන අපි කටයුතු කරන්නේ නැහැ කියලා. එතකොට මේ මුදල කියන එක් කාරණයක් පිළිබඳව ඇලීම බැඳීම නොතිබුණු කමනින්ම මේ කතා කරන දෙවනි තැනත්තා සම්පූර්ණයෙන්ම ඇලීම් බැඳීම් වලින් නිදහස් වෙච්ච කෙනෙක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ මුදල් පිළිබඳව නොඇලෙන නොබැඳෙන තැනත්තා සමහර විට කීර්තිය පිළිබඳව ප්‍රශංසාව පිළිබඳව වඩාත් ඇලීමෙන් බැඳීමෙන් කටයුතු කරන්නට පුළුවන්. එතකොට එහෙම තැනත්තා මුදල ගැන තකන්නේ නැහැ. නමුත් Tamanට ප්‍රශංසාවක් කළොත් එහෙම නැත්නම් Tamanට කීර්තියක් ලැබෙන කාරණයක් වුණොත් ඒ පිළිබඳව දිවි පරදුවට තබා ක්‍රියා කරනවා. දැන් සමස්තය අපට හමු වෙනවා කීර්තිය ප්‍රශංසාව පිළිබඳව එච්චර ඇල්මක් බැඳීමක් ඇත්තෙත් නැහැ. ඒ අයගේ ඇලින් බැඳීම් තියෙන්නේ සමහරලාට මත්පැන් ටිකක් පිළිබඳව, මත්ද්‍රව්‍ය පිළිබඳව ඒ අයගේ ඇල්ම බැඳීම තියෙන්නේ. එහෙම දෙයක් දෙනවා නම් ඕනෑම දෙයක් කරගන්නට පුළුවන් මට්ටමට ඒ අය ඒකත් එක්කලා බැඳෙනවා. දැන් මේ විදිහට ගත්තහම සමහර කෙනෙක් බොහෝ දේවල් පිළිබඳව ඇලෙනවා බැඳෙනවා. තව සමහර අය සමහර දේවල් පිළිබඳව බොහොම උපේක්ෂා සහගතව ක්‍රියා කරනවා. නමුත් තමන්ගේ ජීවිතයේ මොන පැත්තක් හරි දැඩිව ඇලෙන බැඳෙන පැති තියෙනවා. සමහර කෙනෙක් Tamanගේ බිරිඳ කෙරෙහි, සැමියා කෙරෙහි, දරුවා කෙරෙහි, පවුලේ අය කෙරෙහි ලොකු බැඳීමකින්, ඇලීමකින් කටයුතු කරනවා. තව සමහර අපට මුණ ගැහෙනවා Tamanගේ පවුලේ අය පිළිබඳව එච්චර බැඳීමක් නැහැ. නමුත් ලෝකේ බාහිර අය පිළිබඳව ලොකු ඇලීමකින් බැඳීමකින් කටයුතු කරනවා. තව සමහර අය මොන ගහනවා තමන්ගේ අනුන්ගේ කියලා විශේෂයක් නැහැ තමන් වෙන් කරගත්තු සුවිශේෂ පුද්ගලයන් පිළිබඳව ඇලෙනව බැඳෙනවා. හැබැයි විශේෂ ගුණයක් අපට පේන්නත් නැහැ. එහෙමත් නැත්නම් විශේෂත්වයක් අපට කොහෙත්ම දකින්නට නැහැ. නමුත් ඒ අය දැඩිසේ ඇලිලා බැඳිලා කටයුතු කරනවා. දැන් මෙහෙම කල්පනා කරලා බලනකොට අපිට පේනවා ලෝකෙ පුද්ගලයන්ට සමහර කාරණා පිළිබඳ උපේක්ෂා සහගතව කටයුතු කරන්න පුළුවන් වුණාට ඒ හැම කෙනෙක්ම වගේ ඇලෙන බැඳෙන එක් කාරණයක් හෝ එහෙම නැත්නම් බොහොමයක් හෝ තියෙන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට ලෝකේ එක් කරුණක් පිළිබඳව හරි අපි ඇලින්දමින් නැති කරගන්නවා නම් එහෙම ඇති කරගන්නට හේතුව තමයි ඒ පිළිබඳව යථාර්ථය નિවරදිව නොදැනීම. මනුෂ්‍ය ලෝකයේ පිළිබඳව බොහොම නොසතුටක් ඇති වෙන තැනත්තා මෙහි දුක් විඳලා වෙහෙසටපත් වෙලා පීඩා විඳලා මිනිස්සුන්ගේ නොයෙකුත් නොපනත්කම් දැකලා ඒවා පිළිබඳව කලකිරුණු අය සමහරට ඊළඟ භවෙ නම් මනුෂ්‍ය ලෝකෙ උපදින්නට එපා දිව්‍ය ලෝකෙ උපදින්නට තියනවා නම් හොඳයි කියලා ඒ දිව්‍ය ලෝකයේ පිළිබඳව ඇලීමක් බැඳීමක් ඇති කරගන්නවා. එතකොට මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකයේ සැපසහගත බවක් තියෙන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව හරි ඇල්ම බැඳීම ඇති කරගන්නේ එහි පවතින සංස්කාර දුක්ඛය හරි හැටි නොදකින නිසා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ පිළිබඳව අල්පමාත්‍ර දෙයක් පිළිබඳව හරි අපේ ප්‍රශ්නාවෙන් බැඳෙනවා නම් දැඩිව උපාදාන කරගන්නවා නම් ඒකට හේතුව තමයි ඒ පිළිබඳව නිසි වැටහීමක් නැතිකම. එතකොට එහෙමනම් අර සමහර දේවල් ඒතනත්තා අත්හැර දාලා තියෙන්නේ මදහත්ව උපේක්ෂාවෙන් කල්පනා කරන්නේ ඒවා පිළිබඳව නිසි වැටහීමක් ඇති නිසාද. එනතුනේ ලෝකය පිළිබඳව හරියට අපට අවබෝධය ඇති වුණා නම් එකින් එක කාරණාවෙන් කාරණාවට අපි වෙන වෙනම අත්දැකීම් ලැබමින් යා මෙහි අවශ්‍යතාවයක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් ගින්න පිළිස්සෙන දෙයක් කියලා අත්දැකීම ලැබුවයින් පස්සේ ගිනි පෙළෙන්න තියෙන්නේ ගින්න, එහෙම නැත්නම් ගිනි කූර පත්තු කළාම ඒකේ තියෙන්නේ ගින්න, ඉටිපන්දනේ පහන් දැල්ල මේ හැම දෙයකම තියෙන්නේ ගින්නයි කියන බව අපි හඳුනා ගන්නවා. ඒ කවරකින්වත් පිලිස්සන සුළුයි කියලා අපි වටහා ගන්නවා. එතකොට ඒ ඒ ගින්නෙන් ගින්නට තීව්‍රතාවය යම් කිසි වෙනසක් පේන්නට පුළුවන්. නමුත් ගින්න පිලිස්සන දෙයක් කියලා අපි අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ අපට කොතැනක තිබුණත් ගින්න දවන සුළුයි කියන පොදු අවබෝධයක් ඇති වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සංස්කාර ධර්මයන් නිත්‍ය නෑ. ඒවා වහාම බිඳිලා යනවා. ඒ වගේම ඒවා දුක ඇති කරන්නට දුක ඇති කරනවා කියලා කියන්නේ අමතෙන් අපට දුක් වේදනාව ඇති කිරීම පමණක් නෙවෙයි අපි මීට පෙරදෙත් ඒවා පිළිබඳව කතා බහ කළා නැවත නැවත උපදවන්නට වීම නැවත නැවත නඩත්තු කරන්නට වීම නැවත නැවත ආරක්ෂා කරන්නට වීම ඒවා පවත්වා ගන්නට වීම ඒ හැම එකක්ම මහ පීඩාවක් ආදීනෝ සමූහය එතකොට මේ විදිහෙන් යම්කිසි කෙනෙකුට ඒ සංස්කාර ධර්මයන් අනිත්‍ය බව, දුක් බව, ඒ වගේම Tamanගේ රුචි අරුචිකම් වලට අනුව නොපවතින බව මේ ආදී ලක්ෂණ හරියට වටහා ගත්තොත් හැම සංස්කාර ධර්මයකම මේවා තියෙනවා කියන බව ප්‍රකට වෙනවා. නමුත් සමහර කෙනෙකුට එක් කාරණයක් විතරක් නැදහත්ව දකිනින් අනෙක් කරුණු පිළිබඳව ඇලීම් බැඳීම් ඇති වෙන්නට හේතුව තමයි නිවැරදි වැටහීමක් ඇති වෙලාම නෙමෙයි ඒ යම් කරුණක් නැවත නැවත භුක්ති විඳීම නිසා හෝ යම් පීඩාවක් ඇතිවීම නිසා හෝ Tamange මනසේ ඒ පිළිබඳව තිබුණු ඇල්ම තරමක් දුර වෙලා තියෙනවා. කාලයාගේ ඇවෑමෙන් එක්තරා නැදහත් ගතියකට මනස පැමිණලා තියෙනවා. එහෙම නැත්නම් සාංශාරික වශයෙන් ඒ පිළිබඳව බොහෝ දුක්ඛදායක අත්දැකීම් ලබලා එතකොට ඒ අත්දැකීම Taman සතුව තියෙන නිසා එදම් කරුණ පිළිබඳව නැදහත් බවක් ඇති වෙනවා. නමුත් ඒ සමස්තය පිළිබඳව ඇති කරගත්තු නිවැරදි දැක්මක් නෙමෙයි. එහෙම දැක්මක් ඇති වුණා නම් සල්ප මාත්‍ර කාරණයක් පිළිබඳව හෝ ඒ තනත්තාගේ මනසේ ඇලෙන් බැඳින් ඇති වෙන්නට ඉඩක් හිතෙන්නේ නැහැ. දැන් මේවා තීරණය වෙන්න පින්නතුනේ Tamange ප්‍රඥාව වැඩෙන වැඩෙන ආකාරයට. දැන් අපි හිතමු යම් කෙනෙක් නිවන් දකින්නට යන ගමනේදී එකපාරටම සියල්ල අත්හරින්නට පුහුණු වෙනව නෙමෙයි. යම් කෙනෙක් අනාගාමී තත්ත්වයටපත් වුනහම එතනත්තා කාමරාග පටික දුරු කරනවා. එතන කාමරාගය දුරු කළාට එතනත්තට රූපරාගය තවම ඉතුරු වෙලා තියෙනවා. එතකොට ඒ රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා මේවා දුරු කරන්නේ අරහත් මාර්ගඥානයත් එක්කමයි. එතකොට ඒ විදිහට නිවන් මාගෙහි ඒ ඒ පියවරට පියවරට පැමිණෙන පැමිණෙන ස්වභාවය මත තමයි ප්‍රඥාව වැඩෙන වැඩෙන ආකාරය මත තමයි ඒ තනත්තා ලෝකය අතහරින්නට පුහුණු වෙන්නේ. ඉතින් යම් අවස්ථාවක මූලික වශයෙන් ප්‍රාථමික වශයෙන් අපි මේ කරුණු පුරුදු පුහුණු කරද්දී යම් කෙනෙකුට එක් කාරණයක් දෙකක් පිළිබඳව හරි නැදහත් බවක් ඇති වෙනවා නම් ඒක වටිනවා. හැබැයි නැදහත් බව ඇති වෙලා තියෙන්නේ කවර පදනමක් මතද කියලා අපි ටිකක් විමසා බැලීම වැදගත් වෙනවා. මොකද එහෙම විමසා බැලීමේදී අනිත් කරුණු පිළිබඳවත් ඒ මදහත් බව ඇති කරගන්න මම කොහොමද මනස පුහුණු කරන්නේ කියලා අපට යම්කිසි අත්දැකීමක් ලබන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේවා හැම කාරණයකදීම අපට පුහුණු කරන්න පුළුවන්. අපි වුණත් වික්ෂුන් වහන්සේලා හැටියට ඒවා එකින් එක සංසන්දනය කරමින් එහෙම අනුක්‍රමයෙන් පුහුණු කරන්නට තමයි උත්සාහ කරන්න. එහෙම නැතුව වෙන කල හැකි ක්‍රමයක් නැහැ. අපි හිතමු එක් අවස්ථාවක අපේ මනසේ මතුවෙන ද්වේෂයක් අපිට යටපත් කරගන්න, පාලනය කරගන්න පුළුවන් වුණා නම් තවත් අවස්ථාවක මතුවෙන ද්වේෂය එයි මට පාලනය කරගන්න බැරි වෙන්නේ. අර අවස්ථාවේ මම එහෙම කළා නම් එයි මේක විතරක් බැරි වෙන්නේ. එතකොට මට ද්වේෂය යටපත් කරගන්න පුළුවන් නම් එයි රාගය යටපත් කරගන්න බැරි වෙන්නේ. එහෙනම් රාගයත් යටපත් කරගන්න මට පුළුවන් විය යුතුයි. මෙන්න මෙහෙම අපට එක්කරුණක් පිළිබඳව ඇතිවෙන නදහත් බව උපේක්ෂාව කවර පදනමකද ගොඩනැගුණේ කියලා හරියට වටහා ගත්තාම අවශේෂ කර්ම පිළිබඳව එබඳු නදහත් තත්වයක් නොයලෙන ගතියක් ඇති කරගන්නට කාලයක් යද්දී පුහුණු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා කෙනෙකුට ස්වභාවයෙන්ම යම් යම් කර්ම පිළිබඳව තරම් එලීමක් නැති වෙන්නට පුළුවන්. සමහර කාරණා පිළිබඳව දැඩි යල්මක්, දැඩි අපේක්ෂාවක්, දැඩි බලාපොරොත්තුවක් තියෙන්නට පුළුවන්. එතකොට ඒ බලාපොරොත්තු ඇලීම් බැඳීම් තියෙන කාරණේහි ඇලෙන්නත් එහි මුසපත් වෙන්න ඒ වගේම නැදහත් බැවින් කල්පනා කරන්න පුළුවන් කාරණේ පිළිබඳව නැදහත්ව පවතිනට මේවා අවස්ථාවෙන් අවස්ථාවට අපේ මනස මතුවෙනකොට ටිකක් සංසන්දනය කරලා බලන්නට පුළුවන් නම් අර අවස්ථාවේදී මට නැදහත් වෙන්න පුළුවන් නම් මේ අවස්ථාවේදී බැරි වෙන්න හේතුවක් නැහැ. මනම් මේ කාරණේ පිළිබඳවත් මම නිවැරදිව කල්පනා කළොත් මට සමබරව මනස පවත්වා ගන්න පුළුවන් කියලා නුවණින් කල්පනා කරන තැනට අනුක්‍රමයෙන් Tamanගේ මනසෙහි ප්‍රඥාව අවදි කරන්නට පුළුවන්. එහෙම අවදි කරලා යම් අවස්ථාවක මාර්ගඥානයකට පැමිණෙන අවස්ථාව දක්වා එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂවම ඒ ධර්මතාවයන්හි පවතින નિસර බව දකින තැනට අපේ මනස පුහුණු වෙනකොට බොහෝ දේ අත්හරින්නට ඒවා පිළිබඳව තියෙන දැඩි බැඳීම අත්හරින්නට අපට පුළුවන් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ මේ අටවෙනි කාරණේදී පැහැදිලි කර සබ්බ ලෝකයේ අනිරත සංඥා. ඒකට ලෝකයේ පිළිබඳව සමස්ත ලෝකයේ පිළිබඳව සියලු කරුණු මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, එහෙම නැත්නම් ධනය, ගෙවල් දොරවල් යාන වාහන අමුදරුවන් මේ හැම කරුණක් පිළිබඳව වෙනගෙනම අරගෙන කතා කරන්නේ නැතිව මෙහිදී සබ්බ ලෝක කියලා කියන්නේ ලෝකයේ තයත් සියලුම ධර්මතාවයන් පිළිබඳව සියලු සංස්කාරයන් පිළිබඳව නොලෙන ගතිය අපිට අනුක්‍රමයෙන් පුහුණු කරන්න පුළුවන් ඒ පුහුණු කරන පුහුණු කරන ප්‍රමාණය මත අපේ මනසට සහනය සැහැල්ලුව සුවය නිදහස් බව දැනෙන්නට පටන් ගන්නවා. ඉතින් අපි නැවතත් සිහිපත් කරනවා පෙරසේම ගිහි ජීවිත ගත කරන අය ඇලීම් බැඳීම් පැවැත්විය යුතු තැන් තියෙනවා ඒ වගේම ඇලීමෙන් බැඳීමෙන් Tamanගේ මනස නිදහස් කරන්න පුළුවන් තැන් තියෙනවා මේ දෙක පටලවා ගන්න නැතිව අපේ ලෝකය ලෝකයේ හැටියට පවත්වන්නට ඕනේ අපි නිදහස් කරගත යුත්තේ දැඩි ප්‍රශ්නාවෙන් හැඟීම් වලට වහල් වෙලා මනසේ ඇති වෙන මොසපත් භාවයෙන්මයි අපේ සිත නිදහස් කරගත යුත්තේ අන්න ඒ විදිහට නැවැත්ම සඳහා මනස පුහුණු කරන්නටයි බුදුරජාණන් වහන්සේ මේ දස සංඥාවන් භාවිතා කරන්නට උපදෙස් දෙන්නේ. ඉතින් මේක පැවැත්ම පිළිබඳව අපට බාධාවක් නොකර ගන්නට නම් නැවැත්ම කියලා කියන්නේ අපේ මනසේ දුබලකම් නැවැත්වීමයි පැවැත්ම යනු යුතුයකම් වගකීම් ආදී ඉටු කරමින් පවුලක් හැටියට, ගමක් හැටියට, රටක් හැටියට, ලෝකයක් හැටියට අන්‍යෝන්‍ය විශ්වාසයෙන්, සුහදත්වයෙන්, කරුණා මෛත්‍රියෙන් ලෝකය පැවැත්වීම පිළිබඳ වගකීමක් අපට තියෙනවා කියන බවත් නුවණින් තේරුම් ගන්න කටයුතු කරන්නට ඕන. එතකොට අපට ඊළඟ සතියේදී මේ ධර්ම දේශනා මාලාව නිම වෙන නිසා අපි කල්පනා කළා අද දවසේ නවවෙනි කාරණේ පැහැදිලි කරන්නට ඒ තමයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. දැන් ඔය අටවෙනි කාරණේ අපි පැහැදිලි කළේ සියලු ලෝක ධර්මතාවයන් පිළිබඳව ලෝකයේ හැම කරුණක් පිළිබඳවම නොල්ම ටිකෙන් ටික පුරුදු පුහුණු කරනවා. එතකොට ඒක පුහුණු කරන්න ආරම්භ කිරීම සඳහා දැනට යම් යම් කරුණු පිළිබඳව අපට මැදහත් වෙන්න පුළුවන් නම් උපේක්ෂා සහගත වෙන්න පුළුවන් නම් ඒ කොහොමද එතනදි තමන්ට දැනෙන්නේ කොහොමද? එතනදි තමන් සිතන්නේ කොහොමද කියලා කල්පනා කරලා ඒ ස්වરૂපයෙන් අපට මනස අවදි කරන්න පුළුවන් නම් ඒ ස්වરૂපයම අපට අවශේෂ කරුණු පිළිබඳව පුහුණු කරන්න පුළුවන් නම් කාලයාගේ ඇවෑමෙන් බොහෝ කරුණු පිළිබඳව නදහත් භාවය ඇති කරගත්ත හැකි. හැබැයි කලකිරිලා අප්‍රසාදයටපත් වෙලා එපා වෙලා යම්කිසි මුරස්නා බවක් ඇති කර ගැනීමක් පිළිබඳව නෙවෙයි මෙතන කතා කරන්නේ අර දැඩි ඇලීමෙන් දැඩි උපාදානයෙන් සිත නිදහස් කර ගැනීම පිළිබඳව. එතකොට නවවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා. දැන් මෙතන අනිච්ච කියලා කියන වචනය උගත් භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව විටින් විට කතා බහ කරනවා මෙතන අනිච්ච කියලා කියන්නේ අර අපි මේ දස සංඥාවල මුලින්ම කතා කළානේ අනිච්ච සංඥා කියලා. ඒ අනිච්ච සංඥාව නෙවෙයි මෙතන කියලා කියන්නේ. මෙතන කියන්නේ අනිච්චා කියන අර්ථයයි. එතකොට අනිච්චා කියලා තියෙන්නට ඕන වචනේ පසු කාලීනව යම් යම් හේතු නිසා මොකද මේ ධර්ම කරුණු මුඛ પરම්පරාවෙන් කටපාඩමින් ඇහෙන හැටියට මතකයේ තියාගෙන පාඩම් කරගෙන එනකොට සමහරට අනිච්චා කියන එක අනිච්ච කියලා සටහන් වෙන්නට ඇති කියන අදහසක් සමහර ස්වාමීන් වහන්සේලා දරනවා. මොකද මේ සබ්ද සංඛාරයේසු අනිච්ච සංඥා කියන තැන පැහැදිලි කරන්නේ අනිත්‍ය පිළිබඳව නෙමෙයි ලෝකයේ පිළිබඳව සංස්කාර ධර්මයන් පිළිබඳව තියෙන දැඩි කැමැත්තෙන් මනස නිදහස් කරගන්න ආකාරය. එතකොට ඉච්ඡය කියලා කියනවා ඉච්ඡය කියලා කියනකොට යන්නයි අල්චාන්නයි මාත්‍රාන චයන්නයි එතකොට ඉච්ඡ කියලා කියනවා එහෙම නැත්නම් ඉච්ඡති කියලා කියනවා කැමති වෙනවා අපේක්ෂා කරනවා එතකොට මේ සංස්කාර ධර්මයන් පිළිබඳව අනිච්ඡා කියලා කියන්නේ නොකමැති බව එහෙම නැත්නම් කැමති නොවන බවක් අපේ මනසෙහි ඇති කරගන්නට පුළුවන් කෙටියෙන් එහෙම නැත්නම් අපිට තේරෙන විදිහට කියනවා නම් යමක් පිළිබඳව දැඩි බලාපොරොත්තු අපේක්ෂා ඇති කරගෙන ජීවත් වීම තුළ අපේ මනසට ලොකු වෙහෙසකර බවක් ඇති වෙනවා. යම් යම් දේවල් අපේක්ෂා කිරීම, ප්‍රාර්ථනා කිරීම, බලාපොරොත්තු වීම, කැමති වීම තුළ අපේ මනසට ලොකු වෙහෙසක් ඇති වෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කැමති වෙන තාක්කල් අපි මේ භවයෙන් නිදහස් වෙනකොට මේ භවයෙන් චුත වෙනකොටම අර කැමැත්ත නිසා බලාපොරොත්තු නිසා අපේක්ෂාව නිසා අපි තවත් පංචස්කන්ධයක එල්බ ගන්නට අපේ විඥානය චලනයනවා. එතකොට එහෙම නැත්නම් තවත් පංචස්කන්ධයක් ගොඩනගනවා. එතකොට මෞපිසක හෝ වේවා වෙනත් තැනක හෝ වේවා පංචස්කන්ධයක් ගොඩනගන්නට ගොඩනගාගෙන පවත්වා ගන්නට අපේ මනස පෙළඹෙනවා. ඒ කුමක් නිසාද? අර කැමැත්ත බලාපොරොත්තු අපේක්ෂාව තියෙන නිසා. ඒතකොට පංච උපාදානය කියන එක නිරන්තරයෙන් මනසත් එක්ක පවතිනවා. ඒ මනසත් එක්ක පවතින නිසා එය පාදක කොටගෙන නැවතත් ප්‍රතිසන්දි විඥානයක් ඇති කරන්නේ පංචස්කන්ධයක් යලිත් ගොඩනගනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන්. එතකොට එහෙම අලුත්ින් පංචස්කන්ධයක් ගොඩනගාගෙන යලි යලිත් මේ භවය පවත්වන්නට හේතු වෙන්නේ ඇයි? අර මේ සංස්කාර ධර්මයන් පැවැත්වීම පිළිබඳව ලෝකය තුළ ජීවත් වීම පිළිබඳව කැමැත්ත බලාපොරොත්තු අපේක්ෂාව තියෙන නිසා. එතකොට මේවා ඊටාම සූක්ෂම විදිහටයි අපේ මනසේ රඳා පවතින්නේ. යම් කෙනෙකුට කැමැත්ත බලාපොරොත්තු අපේක්ෂාව ටිකක් බරපතල විදිහට ඇති ඒ අවස්ථාවේදී තරමක් මනසට වෙහෙස කරගතියක් තමන්ට දැනෙන්න ගන්නවා. ගොඩාක් බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නකොට අපිට නිින්ද යන්නේ නැති, ඒ වගේම කෑම කන්න බැරි, ඒ වගේම සැහැල්ලුවෙන් පහසුවෙන් එක තැනක වාඩි වෙලා ඉන්න බැරි ගතිය සිතට පමණක් නෙමෙයි ගතට පවා දැනෙන්නට පටන් ගන්නවා. ඒ කුමක් නිසාද? දැඩි අපේක්ෂා, දැඩි බලාපොරොත්තු නිසා. ඉතින් යම් කෙනෙකුට එහෙම දැඩි විදිහට ඇති කරගෙන තියෙන කැමැත්ත, බලාපොරොත්තු, අපේක්ෂාව යම් මොහොතක ඛණ්ඩණය වුණොත් අපි ඒක හඳුන්වනවා ඉච්ඡා භංගත්වයට ප්‍රමුණුනා කියලා. ඒතකොට ඉච්ඡා කියලා කියන්නේ කැමැති බව, ඉච්ඡා භංගත්වයට ප්‍රමුණුනා කියලා කියන්නේ තමන් කැමති දේවල් සුණු විසිනුනා. ඒවා අපේක්ෂා බිඳිලා ගියා. ඒවා බලාපොරොත්තු සුන් වෙලා ගියා. ඉතින් එහෙම වුණහම යම් කිසි පුද්ගලයෙකුට පබත මනසට වෙහෙසක් දැනෙනවා. ඒ වෙහෙස වඩා බරපතල වුණොත් සමහරට සිහි මූර්ජා වෙන්නට, එහෙම නැත්නම් ලේ විස වෙන්නට, එහෙම නැත්නම් හෘද රෝග මතු වෙන්නට, අංශභාගයට එන්නට, එහෙම නැත්නම් ජීවිතේ පවා විනාශ වෙන්නට තරම් ඒ ඇතිවෙන මානසික කම්පන හේතුවක් වෙන්නට පුළුවන්. එතකොට මේ විදිහට ඉච්ඡාව එහෙම නැත්නම් බලාපොරොත්තුව අපට දැඩි වෙහසක් ඇති කරනවා එය සූක්ෂම වශයෙන් පැවතුණා වුණත් භවෙන් භවේ පංචස්කන්ධයේ ගොඩනගමින් දිගින් දිගට මේ සසර පැවැත්ම ඇති කරන්නට එය හේතුවක් වෙනවා එතකොට මෙහි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා ඒ අනිච්ච සංඥාව එහෙම නැත්නම් අනිච්චා කියලා අපි ඒක ගන්න එක වඩා යෝග්‍යයි කියලා හැඟෙනවා එතකොට ඒ බොහෝ මේ සියලු සංස්කාරයන් පිළිබඳව අර කැමැත්තෙන් මනස නිදහස් කරගන්න. කැමැත්තෙන් මනස ඉවත් කරගන්නවා. ඇයි එතකොට අපිට ලෝකයේ පිළිබඳව එහෙම දැඩි කැමැත්තක් ඇති වෙන්නේ බලාපොරොත්තුවක් ඇති වෙන්නේ අපි අපේම හැඟීමට වහල් වෙලා ඒ අපේම හැඟීමත් එක්කලා දැඩි බැඳීමක් ඇති කරගන්න නිසා ඇත්තටම ලෝකයේ පිළිබඳවයි අපි මේ දේවල් අපේක්ෂා කරන්න කියලා අපිට හිතුණට බාහිර ලෝකයට නෙවෙයි අපි ඇලුම් කරන්නේ බාහිර ලෝකයේ පදනම් කොටගෙන අපේ මනසේ ගොඩනැගෙන සංඥා සංකල්ප වලටයි අපි තරම්ම ඇලුම් කරන්නේ එතරම්ම අපි අපේක්ෂා ඇති කරගන්නේ. ඒ නිසා ධර්මයේ දැක්වෙනවා සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ විචිත්‍ර වූ ලෝකයේ තියෙන දේවල් වලට නෙමෙයි කාම කියලා කියන්නේ. කාම කියලා කියන්නේ සංකප්පරාග. මේ පුද්ගලයාගේ సంతානයේ සංකල්පීය වශයෙන් ඇතිවන මනෝභාවය තමයි ඇලීම බැඳීම තමයි කාමය කියලා කියන්නේ. ඒතර බාහිර ලෝකේ තියෙන දේවල් හැමම තියෙනවා. අපි කැමති වුණත් ඒවා තියෙනවා, අකමැති වුණත් තියෙනවා. අදාළ හේතු ප්‍රත්‍යයන් පවතින තාක්කල් ඒවා හැමම පවතිනවා. හේතු ප්‍රත්‍යයන් අභාවයට යනකොට ඒ ධර්මතාවයන්, ඒ සංස්කාරයන් අභාවයට යනවා. ඒතර අපි ඒවට කැමති වෙන්නේ මොකක් නිසාද? ඒවාට යම්කිසි අගයක් අපි ආරෝපණය කරලා අපේ මානසික වශයෙන් සංඥා සංකල්ප වශයෙන් අපි යම් ඇගීමක් කරනවා. ඒ ඇගීමක් කරනකොට අපේ මනසේ තෘෂ්ණාව මුලාවත් එක්කලා ඇතිවෙන මනෝභාවයන්ට අපි ඇලුම් කරනවා. ඒකට ඒ මනෝභාවයන් ගොඩනැගෙන්නේ අර බාහිර වස්තුව බාහිර ද්‍රව්‍ය නිසා වෙන්නත් අපි ඒ ද්‍රව්‍යයේ වස්තුවක් පවත්වා ගන්නට වෑයම් කරනවා. මේ දෙක ධර්මයේ හඳුන්වනවා වස්තුකාම සහ ක්ලේශකාම කියලා. වස්තුකාමය කියලා කියන්නේ බාහිර ද්‍රව්‍ය, උපකරණ, පුද්ගලයන්ට කියන ඇල්ම ක්ලේශකාමය කියලා කියන්නේ ඒවා ගැන හිත හිතා ඉන්න මනෝභාවයන් අපි ඇලීමෙන් බැඳීමෙන් ඒව නැවත නැවත ගොඩනගන්න අපේක්ෂා කරනවා. ඒතර ද්‍රව්‍යයටත් අපි ඇලුම් කරනවා. කුමක් නිසාද? ඒ ද්‍රව්‍ය නිසායි මනෝභාවයන් ගොඩනගන්න පුළුවන් නිසා. ඒතර ද්‍රව්‍යය එතන නැතත්, පුද්ගලයා එතන නැතත් ඒ පුද්ගලයා ගැන ද්‍රව්‍ය ගැන හිත හිතා ඉන්නට කැමති වෙන කුමක් නිසාද? ඒ මනෝභාවයට පවා අපි ඇලුම් කරන නිසා. එතකොට මේ සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියලා කියන්නේ ඒ ඒ විදිහට ද්‍රව්‍ය හෝ පුද්ගලයන් පිළිබඳව මේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංස්කාර ධර්මයන් පිළිබඳව අපට යම් රුචිකත්වයක් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් කැමැත්තක් තියෙනවා නම් අන්න එතනින් අපේ මනස නිදහස් කර ගැනීම පිළිබඳව සංඥාව. ඒත් එහෙම නිදහස් කරගන්නට පුළුවන් වෙන්නේ ඒ සංස්කාරයන් පිළිබඳව එහෙම ඇලෙන්නට බැඳෙන්නට තරම් හරවත් යමක් ඒවා හින්නේ අපි සැබවින්ම ලෝකයට ඇලෙනවා කියලා ඇලෙන්නේ ඒ ලෝකය පිළිබඳව ඇති කරගත්තා වූ මනෝ සංකල්පන සමූහයකටයි මේ මමම හිතන දෙයට මමම ගොඩනගෙන චිත්ත රූපවලට මමම ගොඩනගෙන මනෝභාවයන්ටයි මම ඇලෙන්නේ බැඳෙන්නේ ඒ නිසයි මම මේ ලෝකේ අපේක්ෂා කරන්නේ කියන මේ සත්‍ය අපි ටිකෙන් ටික ටිකෙන් ටික වටහා ගන්න වටහා ගන්න තමයි අපිට ඒ කැමැත්ත ටිකක් අවම කරගන්නට පුළුවන් වෙන්නේ. දැන් අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් මිය ගියාම දරුවන් ඥාතීන් හිතවතුන් අඬනවා ගලපෙනවා. මේ අඬන්නේ ගලපෙන්නේ කුමක් නිසාද කියලා අහුවොත් කියන්නේ ඥාතියා මිය ගිය නිසා අම්මා මැරුණු නිසා තාත්තා මැරුණු නිසා තමයි අඬන්නේ කියලා එයයි කියන්නේ. නමුත් ඇත්තටම ඒ අම්මා හෝ තාත්තා හෝ ඥාතියා මැරිච්ච නිසා නෙවෙයි අඬා ගලපෙන්නේ ඒ අය තව කාලයක් ජීවත් වුණා නම් හොඳයි කියලා ඇති වෙන මනෝභාවයත් එක්ක. මේක පෙර දිනකත් අපේ උදාහරණයක් කිව්වා. අපි හිතමු කෙනෙක් හදිසි අනතුරකට භාජනය වෙලා ඒ වෙලේම මිය ගියොත් අපි යන්නනවා වැළපෙනවා. ඒ වෙලේම මිය නැතුව අපි රෝහලට අරගෙන ගිහිල්ලා ශල්‍ය කර්ම කරලා ඒ තනත්තා නොමැරී බේර ගන්නවා. හැබැයි හෘදය එක මැෂින් එකකින් වැඩ කරනවා, වෙනහළු තව මැෂින් එකකින් වැඩ කරනවා. දැන් ප්‍රාණය නිරුද්ධ වෙන්නේත් නැහැ. හැබැයි සිහිය එන්නේත් නැහැ. ඉස්මතු වෙනවා යටපත් වෙනවා අපි අදත් යනවා බලන්න හෙටත් යනවා බලන්න මේ සතියෙත් යනවා ලබන සතියෙත් යනවා මෙහෙම සති ගානක් මාස ගානක් අපි රෝහලට යනකොට ඒ යන තනත්තාටම හිතෙන්න පුළුවන් දැන් නම් ඉතින් ජීවත් වෙන්නේ මෙහෙම දුක් විඳිනවට වැඩිය හොඳයි මැරිලා යන්නේ. එතකොට එබඳු අවස්ථාවක එතනත්තා මිය ගියොත් අපි අර හදිසි අනතුර වෙච්ච මොහොතේම මැරිච්ච තරම් අඬා වැළපෙන්නේ නැහැ. එතකොට එකම පුද්ගලයා මැරුණේ තමන්ගේ හිතවතා, තමන්ගේ මව, තමන්ගේ පියා වෙන්නට පුළුවන්. නමුත් ඒ වෙලෙම මිය ගියොත් අපි හඳා වැළපෙනවා. පසුව දැන් නම් ජීවත් වෙන්නේ නැහැ කියන සංඥාව ඇති වුණාට පස්සේ මිය ගියොත් අපි හඳා වැළපෙන්නේ. ඒ කුමක් නිසාද? මිය යාම නිසා නෙමෙයි. අර මුල් අවස්ථාවේදී මිය ගියා කියන එක පිළිගන්න අපි කැමති නෑ. අපි එතනත් තව කාලයක් ජීවත් වෙනවා නම් හොඳයි කියන කැමැත්තක් තිබුණා. දැන් මේ මාසයක් විතර දුක් විඳිනවා දකින්නකොට දැන් මෙහෙම දුක් විඳිනවට වඩා මේ අනේක හොඳයි කියන අර ඒතනත්තාගේ ජීවත් වීම අපේක්ෂා කරන ගතිය කැමති වෙන ගතිය අපේ මනසින් අයින් කරගත්තට පස්සේ තව දුරටත් ඒ අපට දුකක් වේදනාවක් ඇති කරන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉච්ඡාව බලාපොරොත්තුව අපේක්ෂාව කැමැත්ත තියෙන තාක්කල් අපිට මේ සංස්කාර ධර්මයන් නිසා දුක පීඩාව හටගන්නවා එහෙම අපේක්ෂා කරන්න තරම් අගයක් අගයක් මේ සංස්කාර ධර්මයන් තුල නැහැ කියලා වටහාගත්තු තැන ඒ කැමැත්තෙන් අපේ මනස ටිකෙන් ටික නිදහස් කරගන්නට පුළුවන්. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන ලෝකය ලෝකයේ හැටියට පවත්වන අතරතුරේ සංඥා සංකල්ප වශයෙන් ලෝකයට ඇති වෙන දැඩි බැඳීම ඇලීම ටික ටික අවම කරගන්නට මේ අනිබිරත සංඥාව සහ සබ්බ සංඛාරයන් කෙරෙහි අනිච්ච සංඥාව નિවරදිව තේරුම් අරන් පුරුදු පුහුණු කරන හැටියට හැම දිනාටම මෙත් සිතින් සිහිපත් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි එම ධර්මානුශාසනාව පැවැත්වුවේ වරණ පුකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ. ඔබට ධර්මදේශනාවේ සංගීත පැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710යි